භගවතු අරහතෝ තස්ස යෝච වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තමං සදහවත් පින්නතුනි ජීවිතයේ අවසාන භාගයේදී තමන්ගේ දූ දරුවන්ගෙන් උපස්ථානය ලැබෙනු ඇත කියන බලාපොරොත්තුව තුළින් සාමාන්‍යයෙන් මව්පියෝ සුරක්ෂිත භාවය පිළිබඳ යම්කිසි හැඟීමක් ඇති කර ගන්නවා. ඒ අනුව දරුවන් බොහෝ ගණනක් ඇති මව්පියන්ට වඩාත් සුරක්ෂිත හැඟීමක් ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නමුත් මව්පිය ගුණ මිල මුදල් වලින් මන්නේ දූ දරුවන් නිසා සමහර විට මව්පියන්ට කිසිම හවුහරණයක් නැති තත්වයක් උදා වෙනවා. අද අපි මාතෘකා කරගත්තු මේ ගාථා ධර්මය බුදු පියාණන් වහන්සේ වදාළේ ඒ වගේ අසරණ තත්වයටපත් වුණු මව් කෙනෙකුට ධර්මයෙන් පිහිටවීමටයි. සවැත් නුවර එක්තරා පවුලක පුතුන් හත් දෙනෙකුත් දූවරු හත් දෙනෙකුත් සිටියා ඒ අය නිසි වයසට පැමිණලා විවාහ වෙලා හොඳට ජීවිකා ජීවිතය ගෙන ගියා. ඒ අතරතුර ඒ පියා කලුග්‍රිය කළා. ඉතින් මේ මව ඒ තමන්ගේ වස්තුව දේපල ආදිය ඒ විදිහටම පරිහරණය කළා. ඉතින් දරුවා ඇවිල්ලා කිව්වා ඇයි අම්මේ දැන් තාත්තත් නැති එකේ ওই වස්තුව තියාගෙන ඉන්නේ? ඇයි අපට බැරිද උපස්ථාන කරන්න කියලා. කීප වරක් නිශ්ශබ්දව ඉඳලා නැවත නැවත කියන නිසා කල්පනා කළා දැන් ඉතින් මගේ දරුවා මාව බලාගනි කියලා මුළු වස්තුවම කොටස් 14කට බෙදලා ඒ දරුවන් අතර බෙදලා දුන්නා. ඉතින් ටික දවසක් අර වැඩිමහල් පුතාගේ ගෙදරට යනකොට ඒ ලේලිය කියනවා එනවා නේද අපේ නැන්දම්මා ලොකු පුතාට කොටස් දෙකක් දුන්නා වගේ හැමදාම එනවා කියලා. ඊළඟට දෙවෙනි පුතාගේ ගෙදරට ගියා. එතනත් ඒ විදිය තත්වයක් ඇති වුණා කීප දවසකට පස්සේ. දූවරුන්ගේ ගෙදරට ගියා. ගෙදර වලට ගියා. එතනත් එහෙමයි. එහෙම එහෙම ගිහිල්ලා මෑණියන් මේ මව් තෝරගත්තේ නුන් ගත්තා. දැන් ඉතින් මේ ගල්ලන්ගෙන් පිහිටක් මට බලාපොරොත්තු වෙන එක වැඩක් නැහැ. මම භික්ෂුවණියක් වෙලාවත් ජීවත් වෙන්න ඕන කියලා මෙහෙණවරට ගිහිල්ලා පැවිද්ද ඉල්ලා සිටියා. ඒ මෙහෙණින් වහන්සේලා ඒ මහලු තැනැත්තිය පැවිදි කළා. ඉතින් ඒ පැවිදි නාමය කෙසේ වෙතත් අපට හඳුන්වලා තියෙන ධර්මයේ බහුපුත්තිකා තේරී කියන නමයි ඇයට පට බැඳුනේ. ඇත්ත වශයෙන් කියනකොට දූ දරුවන්ගෙන් මේ මවුට ලැබුණු එකම හිමි වුණු එකම දේ නම විතරයි. බොහෝ දරුවන් නැති මව. ඉතින් කොහොම නමුත් බහුපුත්තිකා තේරිය පැවිදි වුණේ ජීවිකාව පිළිබඳව හිතලායි. නමුත් ලොකු සංවේගයක් ඇති කරගෙන මේ සංසාර తත්වය ගැන දැන් මම මහලු වයසේ ඉන්නේ කියලා රෑ දවල් නිදි නැතිව මහා වීරයක් වඩලා භාවනා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ භික්ෂුණීන් වහන්සේලාට කළ යුතු වතාවත් ආදියත් හොඳ ආකාර කළා. කරන අතරේ මේ භාවනා කළ ආකාරය සඳහන් වෙනවා. රාත්‍රී කාලයේ කණුවල එල්ලීගෙන කණුව අල්ලගෙන භාවනා කළා කියලා. ඊළඟට සක්මනේ කළුවරේ ගිහිල්ලා වැටේ කියලා බයි ඒ හැඟීමෙන් ගස්වල අතුවල එළිලා භාවනා කරනවා නිින්ද යනවා කියලා. ඒ තරම් උග්‍ර විදියට භාවනා කළා. යම්කිසි අවස්ථාවක හිත දියුණු වුණාම බුදු පියාණන් වහන්සේට ඒ தત્ත්වය පෙන්ලා වෙන්න ඕන. අනිසි අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳගෙනම ආලෝකයක් යවලා බහුපුත්තිකාව අමතලා එක්තරා දේශනාවක් කළා. ඒක අවසාන කළේ මේ අපි මාතෘකා කළ ගාථාවෙන් යෝච වස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං යම් කෙනෙක් උතුම් වූ ධර්මය නොදැක අවුරුදු 100ක් ජීවත් වේද ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං ධර්මය දකිමින් ගත කරන එක එක දවසක ජීවිතේ ඊට වඩා වටිනවා අගන අගනා ගණීය කියන කල් බුදු පියාණන් වහන්සේ ඒ අදහස ඇති ගාථා සහිත ධර්ම දේශනාවක් කළා ඒක අහලා බහුපුත්තික තෙරණිය පටි සිව් පිලිසෙන් දියාපත් රහත් තත්ත්වයටපත් වී වදාලා කියලා සඳහන් වෙන කතාව. මේ කෙටි කතාවයි තියෙන්නේ. මේ කෙටි කථාන්තරය තුලින් දූ දරුවන්ට වගේම මව්පියන්ටත් හොඳ පාඩමක් තියෙනවා. දූ දරුවන්ට තියෙන පාඩම ගැන කල්පනා කරලා බලනවා නම් දැන් මෙතනින් අපිට පේන මේ සිද්ධිමාලාවෙන් සාමාන්‍යයෙන් දූ දරුවන්ගේ සිරිත මව්පිය ಗುಣ මනින්නේ ඒ Tamanට ලැබුණු දායාදේ අනුපාතය අනුවයි. ඒකයි අර අර විදිහට කිව්වේ අපිට දෙකොටසක් දුන්නාද කියලා. නමුත් ඒ අය කල්පනා කළේ නෑ Tamanට ලැබුණු ලොකුම දායාදය මව්පියන්ගෙන් ලැබුණු ලොකුම දායාදය ජීවිත දායාදය බව. විශේෂයෙන්ම මව් කෙනෙක් ගැන හිතලා බලනවා නම් මම උපත්ය ලැබුවට පස්සේ නෙවෙයි මව් කුසේ සිටියදීම දසමසක් තුල දහසක් වාරයක් මැරෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවල් බලක්වාගෙන මවක් දරුවෙකු ආරක්ෂා කරගෙන තමන් ගන්න ආහාරයෙන්ම යැපෙන්න සලස්වමින් දස දුකක් විඳගෙන සමහර විට දොළ දුකකුත් විඳගෙන දොළ දුක කියන එකත් තමයි තෝරන්නේ හදවත් දෙකක දුකක් එක හදවතක නෙමෙයි හදවත් දෙකක දුකක් තමන්ට ප්‍රියමනාප ආහාර පාන ඒවා ප්‍රතික්ෂේප කරමින් දරුවා ගැන හිතලා ඒ විදිහට මහා පුදුම විදියේ පරිත්‍යාගයකින් මව කෙනෙක් දරුවෙකු තමන්ගේ ජීවිතයත් පළදුවට තියලා දරුවා බිහි කරන්නේ. අන්න ඒ විදිහට එතකොට මව් කුසේ සිටියදීම ඒ ජීවිත දායාදයෙන් විශාල කොටසක් ලැබිලා ඉවරයි. ඊළඟට උපන්නාට පස්සේ මේ පිණිතුනේ කොතිමුත් අහලා තියෙනවා. අර ලේ කිරි කරපවනවා කියලා කියනවා. ඒ විදිහට මව්වරු තමන්ගේ දරුවා පෝෂණය කරන අවුරුදු මුල් කාලය තුල ඉතින් ඒකෙදි අර විදිහේ පරිගණනයක් කරන්නේ නෑ මව්වරු දරුවන් පිළිබඳව ඒ මේකට අදාළ මේ විදියෙම සිද්ධි මේ රටේ වුණ නිසා වෙන්නේ නැති එක්තරා පැරණි කවියෙක් කවි පන්තියක් ලියලා තියෙනවා මව්පිය ඔය පටලැවිල්ල පිළිබඳව. ඒ කවි පන්තියේ මේ විවිධ සමහර විට ආල ඇති එක පදයක් තියෙනවා. මැනලද පුතේ කියේ දුන්නේ මං උඹට කියලා. අන්න ඒ විදිහට එතකොට එදා මව්වරු මැනලා නෙවෙයි කිරි දෙන්නේ. නමුත් දරුවෝ අර විදිහට දායාදේ අනුපාතය අනුවයි මව්පියන්ට සලකන්නේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපත්තියකට මේ මේ කාලේ පමණක් නෙවෙයි ඉස්සරත් එහෙම තියුණු බව දුන් දපොතෙකුත් කතාවල කියවෙනවා මනුෂ්‍ය දුර්වලතාවන් තියෙනවා ඒ වාට බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ධර්ම දේශනා කළ තැනුත් කියනවා මේ පින්නතුන් කොතිබුත් අහලත් ඇති දැන් මේ දඹදිව ඒ සමාජයේ බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට උතුම් හැකියට සැලකුවේ බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයයි මේ බ්‍රහ්මයාට නමස්කාර කිරීම පුද සත්කාර කිරීම ගෙවල් වල පැවතුණා ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ හඳුන්වා දුන්නා ඒ නොපෙනෙන බ්‍රහ්මයාන වේ Tamanගේ නිවසේ සිටින නියම බ්‍රහ්මයා මවයි පියයි ඉතින් ඒක නිසා තමයි අර බ්‍රහ්මාති මහතා පිතරෝ ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මව්පියන් තමයි නියම බ්‍රහ්මයන් ඒක හේතු සහිතවයි බුදු පියාණන් වහන්සේ වදාළේ මොකද ධර්මයට අනුව බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ හතර ඒ අතර ඇත්ත වශයෙන්ම මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ දරුවා අරුමු කරගෙන වඩන නිසායි බුදු පියාණන් වහන්සේ හේතු සහිතව බ්‍රහ්මයා හැටියට හැඳින්වුවේ. ඒ ඒ හතර ගැන කෙටියෙන් සලකා බැලුවත් මෛත්‍රිය තුල තියෙන්නේ අර ඒ කුඩා දරුවෙකුගේ කුඩා අවධියේදී රැකබලා ගැනීමේ සුව පහසුව සැලසීමේ ප්‍රාර්ථනාවයි කරුණාව තුල තියෙන උපාය කෞශල්‍යයක් දඟකාරාවදීදී කරුණාව උපකාර කරගෙනයි මව් කෙනෙක් සමහර විට සෞම්‍ය ක්‍රමයට සමහර විට ටිකක් දැඩි විදියට දරුවාට තියෙන ආදරය මුල් කරගෙනම දරුවා රක බලාගන්නේ විපතටපත් නොවන විදියට විපතටපත් වෙන අවස්ථා වළක්වන්නේ ඊළඟට දරුවා ඉගෙන කියා ගැනීම ශරීර වශයෙන් උත් හැදෙන වැඩෙන අවස්ථාවේදී මව්පියෝ මුදිතාව කියලා කියන ඊර්ෂාවට විරුද්ධ අනුන්ගේ සැපතෙහි සතුටු වීමේ කියන වටිනා ගුණය තමන්ගේ හදවත තුළ ඇති කරගන්නවා. අවසානයේම වෘද්ධ වයෝ වෘද්ධ අවස්ථාවේදී දරුවන් වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාග කරනවා. දරුවන්ගෙන් වෙන්වීමට පවා සිත සකස් කරගන්නවා. ඉතින් දැන් මෙතනත් අර ඒමව් දැඩි ක්‍රියාමාර්ගවලට ගියේ නෑ. තේරුම් ගත්ත ලෝකයේ සංසාරයේ ස්වභාවය අච්චර දරුවෝ හිටියත් මෙච්චර තමයි මට ලැබෙන්නේ කියලා හිතාගෙන ඒ අනුව අන්න ඊළඟට ධර්මයේ පිහිට බලාගෙන ඊ타මාත්ම උතුම් වූ ධර්මයේ උපස්ථානය ලබා ගන්න තමයි පැවිදි වුනේ. පැවිදි වෙලා මේ විදිහට ජීවිතය ගෙවලා මේ පින්නතුන්ටත් හිතන්න පුළුවන් සාමාන්‍ය හිතෙන්න පුළුවන් සමහර බොහෝ දරුවන් ඉන්න අය මේ දරුවන්ගේ ඇඟේ එල්ලිලා අපට අපේ මේ අන්තිම කාලේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඊට වැඩිය ලොකු හවුහරණක් පිහිටක් අර බහුපුත්තිකා තෙරණිය ලබා ගත්තා අර හිත් පිට නැති කණුවල එලිලා අතුවල එලිලා භාවනා කිරීමෙන් ලෝකෝත්තර වශයෙන් අර උතුම් වූ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න සසර දුක කෙලවර කරගන්න ඒ මෑණියන්ට අවස්ථාව සැලසුණා ඉතින් මේ අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම දැන් මේක දූ දරුවන්ගේම දෝෂයක් කියලා කියන්න බෑ. දැන් මව්වරු පියවරු කොයිතරම් වයෝවෘද්ධ වුණත් දරු සුරතල් බලලක් සීමාවක් නැතුව දරුවන්ගෙන්ට කටයුතු නියම වුණාට පස්සේ දරුවන්ගේ දරුවන් දරුවන්ගේ දරුවන්ගේ දරුවන් ඕවා මූණු බල බලා හුරතල් කර කර කාලය ගෙවන තමන්ට වෙන්නේ මොකද කියලා දන්නේ නැහැ. ඒ වගේම දරුවොත් තමන්ගේ ඒ ඊළඟ પરම්පරාව බාර දෙනවා තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරන්න. මව්පිය උපස්ථානය වෙනුවට ඒ අයට වෙන දේවල් පැවරෙන වෙන වගකීම්. ඉතින් මේකට දෙපක්ෂයේම වගකිව යුතුයි. ඒ වෙනුවට මේකටත් මෙතන හොඳ සාධකයක් තියෙන මේ හොඳ ආදර්ශයක්. අන්න ධර්මයේ පිහිටයි ඒ අවස්ථාවේ උපේක්ෂාව ඇති කරගෙන සංසාර ස්වභාවය ජීවිතයේ ස්වභාවය තමන්ගේ ශාරීරිය තුලින්ම සංසුන්ව තනවා. තේරුම් ගන්න පුළුවන් භාවනාත්මක වශයෙන් තේරුම් ගන්න පුළුවන් විවේකයට නැඹුරු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට ඊළඟට මෝපිය උපස්ථානය පිළිබඳව තවත් ඒ දේශනා කරලා තියෙනවා. ඒ දරුවන්ගේ යුතුයකමක් හැටියට ආහාර පාන වස්ත්‍ර ඒවයින් සැපීම පමණක් නෙවෙයි ඊළඟට වන්දනාමාන කියන නමස්කාර කිරීම මේ හැම එකක්ම මව්පියන් වෙනුවෙන් කරන්න ඕන අර බ්‍රහ්මයාට වගේ ඊටත් වඩා මහා ප්‍රබල දේශනා බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා මෞපිය උපස්ථානය පිළිබඳව කිසිම වෙනම ඊකට විශේෂ නිමිත්තක් නැතිවම ලෝකයාට ඒක ආදර්ශයක් වෙන්න ඕන මෙහි විදේ ප්‍රකාශයක් කළා මහණෙනි මේ ලෝකයේ දෙන්නෙකුට උපස්ථාන කළා තැයින පමණ උපස්ථාන කරන්න අමාරුයි කවුද දෙන්න මවත්තියත් ඊළඟට දක්වනවා වටිනා කාරණා තුනක් පළමුවෙන්ම දක්වන්නේ අවුරුදු 100ක් වයස ජීවත් වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගේ මවත් පියා දෙවුරේ හිඳුවාගෙන අවුරුදු 100ක්ම ඔවුන්ට අප උපස්ථාන කරමින් නාවමින් කවමින් පෝමින් ඒ වගේම ජරා ජීර්ණ වූ මව්පියන් තමන්ගේ දෙවුරේ හෙළන මල මුත්‍ර පිරිසුදු කරමින් සියතින්ම ඒ විදිහට උපස්ථාන කරමින් අරගෙන ගියත් එමවට පියාට සෑහෙන පමණ උපස්ථාන කළා වෙන්නේ නැත පරිප්‍රතිඋපකාර කළා වෙන්නේ නැත ඊළඟට කියනවා බුදු පියාණන් වහන්සේ ළඟට වදාරනවා ඒ වගේම මහණෙනි යම්කිසි දරුවෙක් මව්පියන්ට උපස්ථාන කිරීමේ අදහසින් මේ සත්‍රුවණින් පිරු මහ පොළ පිරුණු මහ පොළවේ රජකම මාවටත් පියටත් ලබා දුන්නත් ඒත් සෑහෙන පමණ කළා නොවේ. නමුත් අවසානයේ දක්වනවා නමුත් යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටුවනවා නම් ශීල සම්පත්තිය නැති මව්පියන් ශීල සම්පත්තියේ පිහිටුවනවා නම් ත්‍යාග ගුණය නැති මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවනවා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියේ පිහිටුවනවා නම් ඒ පුත්‍රයා තමයි සෑහෙන කළා පමණක් නෙවෙයි සෑහෙන පමණ කළා පමණක් නෙවෙයි පමණටත් වඩා මව්පියන්ට උපස්ථාන කළා වෙනවා කියලා. අන්න ඒක අනුවත් දැන් මේ සඳහන් කළ කාරණේදී මව්පිය දරුවන්ට කරන්න තියෙන්නේ ආවාස තමන්ගේ එක ජීවත් වෙනවා නම් මව්පියන් ඔවුන්ට දාන සීල භාවනා ආදී පුරුදු කරන්න සෑහෙන විවයකයක් ලබා දීමයි. අනිත් අර කයින් කරන අප උපස්ථාන රැලකම් ලබා දුන්නත් ඒ වයින් පරිමහන්න බෑ. ඇත්ත වශයෙන්ම තමන් තමන් විසින් ඒක වැඩෙන්න ඕන. තමන් දාන සීලාදී ගුණධර්ම වලින් වැඩෙන අතර ඒවා යන අඩු පාඩුකමක් තියෙනවා නම් වයෝ වෘද්ධ මව්පියන් තුල ඒවා දියුණු වැඩි දියුණු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විවේකයේ සපයාදීම තමයි අන්න ධර්මයෙන් උපස්ථානය. එතකොට මේ කාරණා තුනක් මෙතන කියවෙනවා. සියතින් කරන උපස්ථානයටයි බුදු පියාණන් වහන්සේ අර පළමුවෙනි උපමාව දුන්නේ. පළමුවෙනි නිදර්ශනය දුන්නේ. ඊළඟට සුව පහසු සැලසීම පිළිබඳ අදහසින් රජකම පිළිබඳව සඳහන් කළේ. අවසානයේ කියන්නේ ධර්මයෙන් කරන උපස්ථාන, ධර්මයෙන් කෙරෙන උපස්ථානය. එතකොට ගිහිව සිටගෙනත් මව්පියන්ට ඒ විදිහට පුළුවන් ධර්මයෙන් උපස්ථාන කරන යම් කෙනෙක් පැවිදි වුණොත් ඊටත් වඩා ඉහළ මට්ටමකින් අර කියාපු උතුම්ම උපස්ථානයේ දරුවෙකු මව් කෙනෙකුට පිය කෙනෙකුට කරන්න පුළුවන්. ඒක දේශනාවක්. ඒ වගේ දේශනා ප්‍රතිපුත් තියෙනවා. මේ පින්නතුණු ප්‍රතිපුත් අහලත් ඇති ඔය පරාභව සූත්‍රයේ දක්වනවා කෙනෙකුගේ පරිහානියට හේතු දක්වන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ වදාරනවා යම්කිසි පුත්‍රයෙක් දරුවෙක් තමන්ට හැකියාව තිබෙද්දී මව්පියන් වයෝවෘද්ධ මව්පියන්ට ඒ කළ යුතු උපස්ථාන කරන්නේ නැත්නම් අරක බලා ගන්න නැත්නම් ඒක යාතනත්තාගේ පරිහානියට හේතුවක් කියලා. තවත් ඒ වගේම දේශනාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි හතර දෙනෙකුන් පිළිබඳව වැරදි විදියට පිළිපදින කෙනෙකු Tamanගේ වලහාර ගත්තා වගේ පරිහානියටපත් වෙන අය නුවණැත්තන්ගේ ගර්හාවට දෝෂ දර්ශනයට ලක් වෙනවායි ඒ වගේම විශාල අකුසල් රැස් කර ගන්නවායි කවුද හතර දෙනා මවත් පියත් තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේ ඔය කියන හතර ගොල්ල පිළිබඳව මවත් පියත් තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේ කියන හතර ගොල්ල හතර දෙනා පිළිබඳව යම් කෙනෙක් වැරදි විදිහට පිළිපදිනවා නම් අන්න තමන්ගේ වලහාර ගත්තා වගේ විනාශයටපත් වෙනවා කියලා ඒ විදිහට දේශනා කරලා තියෙනවා ඒ වගේම දැන් මේ පිනතුණුත් අහලා තියෙනවා ධර්මානුකූලව පංචානන්තරීය කර්ම කියලා තියෙනවා. දැන් මෞපිය උපස්ථානය ගැන එක පැත්තක් කියනකොටත් වැඩිය භයානක දේවල් අපිට දැන් සමාජය අහන්න ලැබෙන නිසා ඒකත් මතක් කළ දිය යුතු කාරණයක්. මේ ධර්මානුකූලව කර්ම විපාක දක්වන තැන බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා මහා භයානක කරන්න පුළුවන් බරපතලම පාප කර්ම පහක් තියෙනවා. අන්ත ආනන්තරීය කර්ම කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඊළඟ ආත්මේ අපායට යන ඒවා ඉදක්වද්දිත් බුදු පියාණන් වහන්සේ අන්න එතෙන්දිත් මව්පියන් සඳහන් කරනවා. මව මැරීම, පියා මැරීම, රහත් කෙනෙක් මරණයටපත් කිරීම, බුද්ධ ශරීරයෙන් ද්වේෂ සහගතව ලීසෙලවීම, අවසානයේ සංඝ භේදය. ඉතින් එතනින් පේනවා යානන්තර කර්ම වශයෙන් දැක්වීමෙනුත් අර මව්පියන් පිළිබඳ ඒ බුදු පියාණන් වහන්සේ ඒ සංකල්පය මතු කරලා දීලා තියෙනවා. මොකද ඒකට හේතුව අර මව්පියන්ගෙන් දූ දරුවන්ට ලැබෙන ලොකුම දායාදය ජීවිත දායාදය. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ හරිමඟ යාම හරිගස්වා ගැනීමට මූලික උපදේශ ලැබෙන්නේ මව්පියන්ගෙන්. ඒකයි පුබ්බාචර්යා කියලා කියන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති පුච්චරේ. මව්පියන් කියන්නේ බ්‍රහ්මයෝ, ඒ වගේම පූර්වාචාර්යයන් වහන්සේලා. ඒ වගේම ඒ පුත්‍රයන් දරුවන් පිළිබඳව කියනවා ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. දරුවන් ඇති කරනවා, දැඩි කරනවා, ඒ වගේම මේ ලෝකයේ දක්වාලනවා හොඳ නරක තේරුම් කරලා දෙනවා. අන්න මේ විදිහේ විශාල උපකාර සම්භාරයක් දරුවන් වෙනුවෙන් කළා තියෙන නිසා බුදු පියාණන් වහන්සේ අර තරම් මව්පිය ගුණ පිළිබඳව වර්ණනා කළා තියෙන්නේ. ඒ එතකොට ගිහිව සිටින දරුවන් පිළිබඳව පැවිදි වීම පිළිබඳවත් ඒ වගේම යම් යම් තැන්වල දේශනා සඳහන් වෙන විශේෂයෙන්ම විනය පිටකේ එක් අවස්ථාවක සුද්ධෝදන රජුරෝ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම වරයක් ඉල්ලන්න කැමතියි කියලා. බුදු පියාණන් වහන්සේක පාඩම කියනවා තථාගතයන් වහන්සේලාගේ වරප්‍රසාද දීමේ සිරිතක් නැත කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ මම මේක කැප වූ ඉතාමත් නිවැරදි වූ කාරණයක් නෙමෙයි කියන්නේ. හොඳයි කියන්නේ කිව්වා. එතකොට සුද්ධෝදන රජුරෝ කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ පැවිදි වුණාම මට විශාල දුකක් ඇති වුණා. ඊළඟට නන්ද පැවිදි කරගත්තාම මට ඊටත් වඩා මට ඒත් ලොකු දුකක් ඇති වුණා. රාහුල පැවිදි කරගත්තාම පැවිදි වුණාම මට ඉතාමත් ඉවසන්න බැරි තරම් විශාල දුකක් ඇති වුණා. පිය කෙනෙක් කතා කරන්නේ මව් කෙනෙක් නෙමෙයි. කියනවා භාග්‍යතුන් වහන්සේ පුත්‍ර ප්‍රේමය කියන එක ශරීරයේ සිවි සම් මස් නහර සිඳගෙන ගිහිල්ලා ඇටමින්දුළු වල කාවැදී තිබෙන දෙයක්. ඒක නිසා මා ඉල්ලා සිටිනවාය මව්පියන්ගේ අනුදැන්මක් නැතිව අවසරයක් නැතුව දරුවන් පැවිදි නොකරන්න නීතියක් පනවන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ඒක පිළි අරගෙන මහණෙනි ඊට පස්සේ මව්පියන්ගේ අවසරය නැතුව කිසිවෙක් පැවිදි කරන්න එපා පැවිදි කරොත් මේ විදිහේ දුකලාවතක් අවතක් වෙනවයි වැරද්දක් වෙනවා කියලා ඒ විදිහේ නීතියකුත් පැනවුවා ඉතින් එතෙන්දී ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ඒක ඒ බුදු පියාණන් වහන්සේ ඒ ශික්ෂාපදයක් හැදුවා කියලා කියන දන්න හිතාගන්න නරකයි. බුදු පියාණන් වහන්සේට පෙනුනේ කෙනෙක් සසරින් බේරා ගැනීමේ අවශ්‍යතාවය ඒක අනුව ඒක ධර්මානුකූලව දෝෂ දර්ශනයේ ලක්කල යුතු එකක් නෙවෙයි. ඒ රාහුල කුමාරය අනන්ද කුමාරය හිට ඇවිදි කරේ. නමුත් අර කියාපු අර විශේෂ වරප්‍රසාදයක් හැටියට මම උසුද්ධෝදන රජුණන්ට වරප්‍රසාදයක් වරයක් හැටියටයි එතන ඒ විදිහට නීතියක් පැනෙව්වේ පහු කාලෙක. ඒ වගේම තවත් සඳහන් වෙනවා පැවිදි වුණු දරුවෙකු පිළිබඳවත් පැවිදි වුණු කෙනෙකු පිළිබඳවත් ගිහි ගෙවල් එක්ක සාමාන්‍ය සම්බන්ධයක් නැතත් මව්පියන් පිළිබඳ විශේෂ වරප්‍රසාද දක්වලා තියෙනවා. දැන් ඔන්න සිව්පසය ගැන කතා කරනවා නම් එක් අවස්ථාවක මේ විදිහේ සිද්ධියක් සඳහන් වෙන විනය එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙකුට හුඟක් සිවුරු ලැබුණා. මොන හේතුවක් නිසා හෝ ඒ භික්ෂුන් වහන්සේට හිතුණා මව්පියන්ට මේ සිවුරු දෙන්න. එහෙම නැත්නම් මේ රෙදි සිවුරු රෙදි හරි දෙන්න හිතුණා. මේක සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට දැන්වුවාම බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි මව්පියන් කියලා කියනවා නම් මම මොනවද කියන්නේ? මම අවසර දෙනවා, අනුදැනවා දාරනවා මව්පියන්ට ඒ සිවුරු දෙන්න. හැබැයි අර නුසුදුසු තැන් වලට නුසුදුසු අයට දෙන්න එපා. ඒකයි අර ශ්‍රද්ධාවෙන් පූජා කරන අයගේ ශ්‍රද්ධාව පිරෙන්න හේතුවක්. ඒබා එහෙම කළොත් නම් දුකලාවක් වෙනවා. නමුත් මව්පියන්ට මම දෙන්න අනුදැනවා දාරනවා. එතකොට ඒ සීවරය පිළිබඳ සිවුරු පිළිබඳව මව්පියන්ට විශේෂ අවසරයක් දුන්න පැවිද්දන්ට පැවිදි පුතුන් දරුවන්ට පවා ඒ වගේම පිණ්ඩපාතය පිළිබඳවත් මව්පියන්ට කන්න බොන්න නැති තත්ත්වයක් තියෙනවා නම් අවසර තියෙනවා මේ Taman පිණ්ඩපාතය කරගෙන ආවිල්ලා ඒ ආහාරයේ කොටසක් මව්පියන්ට දෙන්න. ඊළඟට බෙහෙත් හේත් පිළිබඳවත් මව්පියන්ට බෙහෙත් හේත් නොලැබෙනවා නම් උපස්ථායකයෙක් නැත්නම් බෙහෙත් හේත් Tamanට ලැබෙන ඒවායින් දෙන්න පුළුවන් මව්පියන්ට උපස්ථානය පවා මවටත් උපස්ථාන කරන්න පුළුවන් ශරීරය අල්ලන්නේ නැතුව ඊළඟට පියාණන්ට ඇත්ත වශයෙන්ම සාමණේර කෙනෙකුට උපස්ථාන කරන්න වාගේ නෑවීම, ඇඟවිලීම ආදී කටයුතු කරමින් උපස්ථාන කරන්න පවා බුදු පියාණන් වහන්සේ අවසර දී වදාළ. අන්න එතකොට මේ මව්පියන් පිළිබඳව මේ විශේෂ අනුග්‍රහ දක්වපු අවස්ථා රාශියක් තවත් ඒ වගේ තියෙනවා. දැන් විනය නීති වල එකක් තමයි ওই වස් කාලයේදී තුන් මාස තුන් මාසය තුල සංඝයා වහන්සේලාට බැහැර වැඩම කිරීම තහනම් කරලා තියෙනවා. නමුත් විශේෂ අවස්ථා හතක් දක්වලා තිබෙනවා. එයින් දෙකක් තමයි මා හෝ පියා හෝ සම්බන්ධ යම්කිසි අවශ්‍යතාවකට පණිවිඩයක් ආවත් නැතත් වස් කාලේ යන්න අවසර දීලා තියෙනවා. ආයේ එන්න කියලා කිව්වා හෝ නැකුවා හෝ අවශ්‍යතාව දැනුනොත් යන්න ඒ තරමට අවශ්‍ය දෙනවා. ඕනේ අපිට පේනවා එතකොට පැවිදි ජීවිතයේදී පවා මෞපිය උපස්ථානය පිළිබඳව බුදු පියාණන් වහන්සේ විශේෂ තැනක් දීලා තිබෙන බව. මේ කණුව එතකොට මේක කවදත් දඹදිව ඒ සමාජයේ පමණක් නෙවෙයි අදත් විශේෂයෙන්ම එන්න එන්නම ಗುಣධර්ම පරිහානිය එනකොට මේවා ගෙදර දොරවල් වල නොයෙකුත් ගැටලු ඇති වෙන්නේ මේ ධර්ම කාරණා සිහියට නොනගාන ගැනීම නිසා. ඒකට බුදු පියාණන් වහන්සේ අන්නේ ගුණ ධර්ම මතු කරලා දුන්නා විශේෂයෙන් මේ දෙපක්ෂයටගෙම දියුණුව සඳහා ආධ්‍යාත්මික දියුණුව සඳහා. ඊළඟට අපි කියවනේ අර මව්පියන්ටත් මේකේ පාඩමක් තියෙනවා කියලා මොකද්ද ඒ? අර බහුපුත්තිකා තෙරණියගේ චරිත ආදර්ශය එතෙන්දි ගන්න තියෙන්නේ. ඒ තෙරණින් වහන්සේ ඒ අන්තිමට ඒ දරුවන් සලකන්නේ නැති වෙනකොට කල්පනා කරගත්තා මේක තමයි තමයි හිතන්නේ ඇති මේක මේ මම හරි මේ සංසාර දෝෂයක් කියලා හිතලා ඒ මහලු වයසට සුදුසු උපේක්ෂාව ඇති කරගෙන දැන් ඉතින් ඒගොල්ලෝ එහෙම හොඳින් හිටපුවා මම ගිහිල්ලා මම පැවිදි වෙන්න ඕන කියලා පැවිදි වුණා ඒ වගේම පැවිදි වෙලා එතන ජීවිකාව සඳහා නිකන් හිටියා නෙවෙයි වතපිලිවෙත කරගෙන උග්‍ර විදියට භාවනා කළා. අන්න එතනයි තියෙන වටිනාම ආදර්ශය. අර ධර්මයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා ආකාරයට ධර්මයෙන් උපස්ථානය ලබා ගත්තා. උග්‍ර විදියට භාවනා කරමින් රාත්‍රී කාලේ ඉතින් ඒක ලොකු ධෛර්යයක් වයෝ වෘද්ධයට පවා හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන මේ ශරීරයෙන්ම ජරාවට යනකොට ඒක තුල මේ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථාවක් මහලු වයස කියලා කියන්නේ. ඒකට විවේකය තියෙනවා නම් ඒක ගැන හිත යොදනවා නම් ඒ කෙනෙකුට පුළුවන් ඒකෙන් හුඟක් වැඩ ගන්න. මේ සංසාරය ගැන කලකිරීම ඇති කරගන්න. ඉතින් ඒක ඒකට හොඳ ආදර්ශයක් තමයි මේ බහුබුද්ධිකා තේරණියගේ කතාව. ඊළඟට ඒ මේ ධර්මය ගැන කල්පනා කරලා බලනු නම් මේකේ ගැඹුරු අංශය දැන් මේ ගාථාවේ කියවුණා ඒකාහං ජීවිත අවුරුදු 100ක් ජීවත් වුණත් උතුම් වූ ධර්මය නොදක උතුම් වූ ධර්මය කියලා කියන්නේ අපිට ගන්න තියෙන්නේ ලෝකෝත්තර ධර්මය නිර්වාණ ධර්මය. ඒ උතුම් වූ ධර්මය නොදක අවුරුදු 100ක් ජීවත් වීමට වඩා ඒ ලෝකෝත්තර ධර්මයේ දකිමින් එක දවසක් ජීවත් වීම වටිනවයි කියන එක. ඒක ඒ බහුබුද්ධි ගාතෙරණියගේ ජීවිතයෙන් ඔප්පු වුණා. බුදු පියාණන් වහන්සේගේ ගාථාව අනුව ඒ තෙරණියට තවත් යම් ටිකක් අඩුව තිබුණා නම් උතුම් தත්වයට ඒක ඒ ධෛර්යය ඒ උපදේශ ඒ ගාථාව තුල අඩංගු නිසා තමයි ඒ තෙරණියට ඒ தත්වය ලබා ගන්න පුළුවන් වුණේ. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් අන්න ජීවිත ජීවන වටිනාකම් ගැන. දැන් සාමාන්‍යයෙන් අපි සලකන්නේ 100ලට අවුරුදු 100ක් ඉන්නවා කියලා. 100ෙකුගෙන් උනත් වැඩක් නැහැ. අර විදිහේ අර උතුම් ධර්මයක් තේරුම් ගන්නවත් උත්සාහයක්වත් නොකරගත කරොත් ඒ 100ගෙන් ඇති වැඩක් නැහැ. එක දවසක් ජීවත් වෙන කෙනා ඊට වැඩිය වටිනවා. ඉතින් අපිට හිතන්න තියෙන්නේ අර 100 කතාවෙන් එක දවසක් හරි උතුම් වූ ලෝකෝත්තර ධර්මය දකින්න ජීවත් වුණොත් ඒ ජීවිතයයි වටින්නේ. අර සමහර විට මව්පියන් හිතන්නේ මේ හුඟක් දරුවෝ ඉන්න මට පුළුවන් කාලයක් මම ඉතින් ජීවත් වෙන දීර්ඝ දීර්ඝ ජීවිතය දීර්ඝායුෂ්ක වීමේ පරමාර්ථයයි තියෙන්නේ. නමුත් අර තේරණීය ජීවිත පරදුවට තියලා රෑ දවල් නැතුව නිදිමරලා අන්න සංසාරයෙන් බේරුණා. අපිට හිතන්න තියෙන්නේ ඒකයි. ජීවිතයේ නියම ස්වභාවය වෙනද ලෝකයේ ජීවිතයේ සංසාරයේ නියම ස්වභාවය වටහා ගැනීම තමයි ජීවිතක ඇති නියම සාර ධර්මයේ වටිනාම දේ. ඒක කරා යන මාර්ගය තියෙන්නේ මේ පින්නතුන් දන්නවා සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ඔය විශේෂයෙන්ම විදර්ශනා වශයෙන් කල්පනා කරලා බලනවා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ඕනේ. මෙතන කියවිලා තියෙනවා උතුම් වූ ධර්මය දකින කෙනාගේ එක දවසක ජීවිතයක් වටිනවා කියලා. ඉතින් ඇතැම් විට කෙනෙක් හිතන්න පුළුවන් මේ විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍යං දුක්ඛං අනාත්තා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා සත්‍යයනා කර කර ඉඳීමේ කියලා. ඇත්ත වශයෙන් පින්නතුනි මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ කීමක් නෙවෙයි දැකීමක්. ඒ දැකීමත් ඇහෙන් දැකීමක් නෙවෙයි නුවණැසින් දැකීමක්. අර විදිහට හිතාගත්තොත් ඉතින් අපිට දිගටම මන්ත්‍රයක් වගේ කිය කිය ඉන්න පුළුවන් අනිච්චං දුක්ඛං අනාත්තා කියලා. ඒක පින්තාරු කිරීමක් වගේ. එහෙම නෙවෙයි මේ පංචස්කන්ධය ඇතුළට බහැලා. ඇතුළට බහින්නේ කොහොමද? සමාධිගත සිතින් මානසිකාර ක්‍රමයෙන් යෝනිසෝ මානසිකාර නුවණින් මෙනෙහි කිරීම තුලින් ශීඝ්‍රව මෙනෙහි කිරීම තුලින් මේ පංචස්කන්ධ ස්වභාවය වටහා ගන්න ඕන. ඒකට තමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිද දකින ප්‍රඥාවෙන් මේක යථා තත්ත්වය දකින්න ඕන. විනිවිද දකින ප්‍රඥාව නිකම් මසැසින් නෙවෙයි. ඇතැම් විට මේවා පිළිබඳව හරි අවබෝධයක් නැති නිසා පටලැවිලි හදා ගන්නවා. අතීතයේ එහෙම පටලැවිලි හදාගත්තු ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. මෙන්න මේ විදිහ එකක්. ඒක භාවනා ආචාර්ය කෙනෙක් තමන්ගේ ගෝලයාට කිව්වා මේ උද්‍යප්පය භාවනාව කරන්න කියලා. උද්‍යප්පය කියලා කියන්නේ පින්නතුනේ මේ දැන් අනිත්‍යතාව ගැඹුරින් වැටහෙන්න නම් ඒකේ ඇතිවීම නැතිවීම දෙක දකින්න ඕන. ඇතිවීම නැතිවීම කියන එකට පාලි වචනය තමයි උදය වය. උදයවය ඒක උද්‍යබ්බය කියලා කියන්නේ. උද්‍යබ්බේ ඥානය කියලා කියනවා. ඇතිවීම නැතිවීම දෙක දැකීමේ ඥානය. ඉතින් ඕක දකින්නේ කියලා ගෝලයා යැව්වා. ගෝලයා ගියා බිලක් ළඟට. ගිහිල්ලා හොඳ විවේක තැනක ඉඳගෙන ඉතින් S2ත් අරගෙනම උද්‍යබ්බයන් උද්‍යබ්බයන් උද්‍යබ්බයන් උද්‍යබ්බයන් කිය කිය ඉන්නවා. උහුම කිය කිය ඉන්න අතරේ වතුරට කොකෙක් පාත් වුණා. ඉතින් වතුරට pāli භාෂාවෙන් කියන්නේ උදක. කොකාට කියන්නේ බක. ඉතින් මේ හිත කියන්නේ මේ විසිරිච්ච හිතනේ. හිතින් මේක පෙනුණා මේ කොකා වතුරට පාත් වුණා ඊළඟට මේ උදයබ්බයන් උදයබ්බයන් කිය කිය හිටි යෝගාවචරය දන්නේම නැතුව උදක බකන් උදක බකන් කියන්න පටන් ගත්තා. ඉතින් ඔහොම පටලැවිලි වෙන්නේ අන්න අර විදර්ශනාව නිකන් මේ මසසින් දැකීමක්. එහෙම නැත්නම් කීමක්, එහෙම නැත්නම් මසසින් දැකීමක් කියලා හිතීමේ. නමුත් පින්නතුනි ඒක අර විදසුන් නුවණින් ගැඹුරු නුවණින් නිබ්බේධික අපඤ්ඤා කියලා කියන විනිවිද දකින නුවණින් දකින එකක් ඒකට අවශ්‍ය දේවල් තමයි සති සමාධි ප්‍රඥා ආදී ඒවා දියුණු වෙන්න ඕන. ඒ දකින්න ක්‍රමයක් ධර්මයේ සඳහන් වෙනවා. දැන් සාමාන්‍යයෙන් සරලන්දමින් කියනකොට නම් කියනවා අපි රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි ওই විදිහට කිය කිය ඉන්නවා. නමුත් එහෙම කීමක් නොවන බව ඇතැම් දේශනාවලින් අපිට පෙන්වුම් කරනවා. මෙන්න මෙහෙම සඳහන් වෙනවා සමහර තැන්වල. ඇතිවීම නැතිවීම දෙක දකින්න ආකාරය. ඉති රූපස සමුදයෝ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ථගමෝ ඉති කියලා කියන්නේ මෙසේය කියන එකට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ මේ රූපය මේ රූපයේ හටගැන්ම මේ රූපේ නැති වී යාම ඒ විදිහටම දිගටම යනවා මේ වේදනාව මේ වේදනාවේ ඇතිවීම මේ වේදනාවේ මේ වේදනාවේ හටගැන්ම මේ මේ වේදනාවේ නැති වී යාම ඒ තුලින් අර මේය කියලා කීපුවකින් අපිට තේරෙන්නේ මොකද්ද මේ සත්‍යයනාවක් නොවේ මේක විදර්ශනා මානසිකාරයට හසු කරගන්නවා රූප වේදනා ආදී. ඒ එන එන හැටියට. ඒවා මෙනෙහි කරනවා නියමාකාරයෙන්. නිකන් වචනයට නැගීමක් නෙවෙයි එතන කියන්නේ. වේදනාවක් ඇති වුණා, මේ ආව වේදනාවක්, සැප වේදනාවක් ආවා, පැවතුණා ගියා. දුක් වේදනාවක් ආවා, පැවතුණා ගියා. නොදුක් නොසුව වේදනාවක් ආවා, පැවතුණා ගියා. ওই විදිහටම සංඥා ආදී. අනේ විදිහට ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන එකක්. ඒ පංචස්කන්ධ දෙපැත්තේ බලන හිතනකොට. ඊළඟට තවත් දක්වනවා දැන් ලෝකය ගැන හඳුනනකොට සමහර විට ධර්මයේ ඇතැම් අවස්ථාවල් වල පංචස්කන්ධ ලෝකය කියලා කියනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ නානා ණය කියලා කියනවා. ඒ ආකාරයෙන් මාතෘකා වශයෙන් එකට ගැලපෙන ආකාරයට ධර්මයේ ඉදිරිපත් කළ තියෙන ඇතැම් අවස්ථාවක පංචස්කන්ධ ලෝකය හැටියට හඳුන්වනවා. තවත් අවස්ථාවක දක්වනවා සලායතන ලෝකය කියලා. ආයතන 6 කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය මන. මනස කියලා කියන්නේ හිත. එතකොට ඇස කන නාසය දිව කන මන දිව කය මන කියලා මේ සදොර මේ දොරවල් 6 මේක තුලයි මේ ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6ක් දැන් ওই ආයතන කියලා මේ කාලේ ව්‍යවහාර වෙන්නේ. ඒ ආයතන කෙසේ වෙතත් මෙන්න මේ හැම කෙනාටම තියෙන ආයතන 6. මේ ආයතන 6 වැඩ කෙරෙනවා හැමදාම වගේ. ඉතින් මේ ආයතන 6 අතුරෙත් අර මධ්‍යස්ථාන වගේ තියෙන ආයතනය තමයි මන ආයතනය. අර බාහිර ඇස කන නාසය දිවකය කියන ආයතන වලින් අරගෙන එන පණිවිඩ ඔක්කොම එකතු කරලා තැම්පත් කරන්නේ මන ආයතනයේ. ওই ආයතන හය හා සම්බන්ධ ලෝකය තමයි මේ සලායතන ලෝකය කියලා කියන්නේ. ඉතින් ওই විදිහට පංචස්කන්ධ ලෝකය, සලායතන ලෝකය ආදී වශයෙන් දැක්වෙන සමහර ධර්ම කාරණා. පංචස්කන්ධයේ ලෝකය ගැන හිතලා කියනවා නම් එතනත් වැදගත් කාරණයක් කියනවා. මේ පින්නතුන් බොහෝ විට අහලා ඇති. බුදු පියාණන් වහන්සේ මේක එක ස්කන්ධයකට උපමාවක් දෙනවා. රූපය පෙන පිඬක් වගේ කියනවා. වේදනාව දිය බිබුලක් වගේ කියනවා. සංඥාව මිරිඟුවක් වගේ කියනවා. සංස්කාර කෙසෙල් කඳක් වගේ කියනවා. විඥානීය මායාකාරී වූ මායා දැක්මක් වගේ කියනවා. මේවා කාව්‍යාලංකාර වශයෙන් දෙන දීපු උපමා නෙවෙයි. මේ උපමා ප්‍රත්‍යක්ෂ කරගත යුතු උපමා. මොහකින්ද ප්‍රත්‍යක්ෂ කරගන්නේ නුවණැසින්. නුවණැසින් ප්‍රත්‍යක්ෂ වන අවස්ථාවක් තියෙන විදර්ශනා භාවනාවේදී. අර විදියට හොඳට නිසයාකාර සමාධිමත් සිතින් මේවා මානසිකාරයට නගනකොට මේ රූපය පඨවි ආපෝ තේජෝ වායගෙන ධාතුන් හතරින් මේ සකස් වුණු රූපේ ඒ ධාතු ස්වභාවයත් එහෙම වැටහෙනකොට අන්න අර ගඟක ගලාගෙන ගලාගෙන යන ගඟක මොකක් හරි තැනක ගිහිල්ලා හිර වෙලා එකතු වෙන පෙන පිඩක් ඈතට ඝන සංඥාවෙන් ඝන දෙයක් හැටියට පේනවා. කිට්ටු වෙලා බලනකොට එතන තියෙන පෙන පිඩක්. අන්න ඒ වගේ මේ ශාරීරිය පිළිබඳවත් ඒ වැටහීම් වෙනවා විදර්ශනාත්මකව. ඒ වගේම තමයි වේදනාවත් වහින වෙලාවක වතුර බිඳුව වැටෙනකොට එතන මොහොතකින් ඇති වෙලා නැති වෙන දිය බිබුල් වගේ මේ වේදනාව කියන එකක්. වේදනාව පිළිබඳ වේදනානුපස්සනාව වශයෙන් වේදනාව පිළිබඳව මෙනෙහි කරනකොට ගැඹුරින් කෙනෙකුට ඒ වැටහීමක් තියෙනවා ප්‍රත්‍යක්ෂ වශයෙන්. අර බුදු පියාණන් වහන්සේ කියාපු උපමාව කොයිතරම් පුදුම විදියට සත්‍යද. මේක මේ ඇතිවීම නැතිවීම සමූහයක් පමණ මෙතන දෙයක් නැහැ කියලා. ඊළඟට සංඥාව පිළිබඳවත් එහෙමයි මිරිඟුව. ඒකෙදි අර මේ මිරිඟු ස්වභාවය මිරිඟුවක් කියලා කියන්නේ අර ඈත තියෙනවා කියලා අර හිතාගෙන ඒක ඒ කරා දුවන දෙයක්. නමුත් ඒකත් වැටහෙන අවස්ථාවක් වෙනවා පංචස්කන්ධයේ සංඥාව පිළිබඳව අර විදියට ඇතිවීම නැතිවීම බලමින් කෙනෙක් ජීවත් වෙනවා නම් සංස්කාර පිළිබඳවත් අර කෙසෙල් කඳ කියන එක එතන කියන්නේ හරයක් සාරයක් නැති නිස්සාර බවයි එතන පින්නු කරන්නේ පතුරු ගොඩක් බව. ඒ වගේම මේ සිතිවිලි ධාරාව, චේතනාදී මේ සිතේ සංස්කාර ශක්තිය, සංස්කරණය මේකත් මමෙක් කරන දෙයක් නෙවෙයි, මමෙක් හැටියට නෙවෙයි අන්තිමට මෙතන පතුරු ගොඩක් වගේ හිතාම ශීඝ්‍රයෙන් නැති වෙලා නැති වෙන හිතිවිලි පරම්පරාව කියන ওই ටික දකිනවා. ඊළඟට ඒක උඩයි විඥාණය තියෙන්නේ අන්තිමට ඒකත් විඥාණය විඥාණයද මායාවකට උපමා කරේ මොකද මායාකාරයක් කරන්නේ මොකක්ද නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරනවා නැති දෙයක් ඇති හැටියට පෙන්වුම් කරනවා. ඉතින් ඒ වගේ බුදු පියාණන් වහන්සේ අන්තිමට දක්වන්නේ මේ විඥාණයට වැටහෙන අනිත්‍ය විඥානයේ ස්වභාවය මායාවට මා කොයිතරම් පුදුම ධර්මයක්ද කියලා හිතෙනවා. ඉතින් ඒක විඥානයේ නැති දෙයක් ඇති හැටියට පෙන්වුම් කරන නිසා තමයි නිවන කියලා කියන්නේ විඥාන නිරෝධය. මෙලොවම විඥානයේ නිසු නිරුද්ධ වීම අත්දකින්නවා. ඒකයි නිවන කියලා කියන්නේ. ඉතින් නැති කරගත්තු දෙයක් නෑ එතන. විඥානයේ ස්වභාවයම නැති දෙයක්. එතකොට විඥානයේ ඇති තියෙන මායාකාර ගතිය නිසා සාමාන්‍ය ලෝකයට ඒක ඇතේ කියලා හිතෙනවා. ආයක තමයි ආත්මය කියලා හිතන්නේ අල්ලගන්නේ. අනිත් ඒවා නැතත් මම මම මම කියලා අල්ලගන්නේ විඥානය. නමුත් බුදු පියාණන් වහන්සේ විඥාණයම උපමා කරලා තියෙන්නේ මායාකාරී වූ මායාවක් වගේ. මායාව කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්වීම නම් මේ නැති දෙයකුයි ලෝකේ අල්ලන් ඉන්නේ. නමුත් නැති බව තේරෙන්නේ නැති නිසා තමයි ඒකයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා මුළු මහත් භාවය එහෙම නැත්නම් කර්ම රැස් කිරීම ආදී තියෙන. ඉතින් යම්කිසි අවස්ථාවක් අන්න විඥානයේ මායාත්මක ස්වභාවයක් තේරුණා නම් හරියට අර මායා ඒවා පෙන්නන විඥාදයක්මක් නරඹන කෙනෙක් මෙතෙක් රැවටිලා හිටියා. නමුත් අර වේදිකාවේ හැංගිලා ඉඳලා විඥාකාරයා දක්වන ওই හොර ඒ ටික අල්ලගත්තා නම් අන්න ඒ අවස්ථාවේ මේකේ මේක පුස්සක් මේකේ ඇති දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. අන්න ඒ විදිහ දෙයක්. ඒකට නැති දෙයක් ඇති හැටියට පෙනීම. ඒක තමයි අර ශූන්‍ය වශයෙන්, හිස් වශයෙන්, බොල් වශයෙන් වැටෙනවා කියලා කියන්නේ. මේ විදිහට ඒ උපමා ඒව ප්‍රත්‍යක්ෂ කරගත යුතු දේවල් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන නිකන් ආසාවට නිකන් අර කාව්‍ය අලංකාර වශයෙන් ප්‍රකාශ කරපු ඒවා නෙවෙයි. ඒ එතකොට පංචස්කන්ධය පිළිබඳව කතා කරනකොටයි. ඊළඟට සලායතනය ගැන ආයතන හය අර අපි දැන් සඳහන් කරමේ ඇස කන නාසය දිවකය මන කියන ඒ හය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක තුලත් මේ මේවට ආයතන කියලා කියන්නේ මොකද? මේවා තුල නිෂ්පාදනය වෙනවා, කර්ම නිෂ්පාදනය වෙනවා. මේවාට එන අරමුණු අවිද්‍යාවෙන් දැඩිව අරගෙන මේ මම මේ ලෝකය මේ ඇස මේ රූපය කියලා ඒ දෙකක් හැටියට හදාගෙන ඒක තුලින් ඇති කරගන්නේ සම්බන්ධීකරණය තුලින් තමයි ඔන්න කුසල් අකුසල් ආදී වශයෙන් කර්ම රැස්වීම වෙලා අන්තිමට මේ සංසාරයේ දිගින් දිගට යන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒකත් විදර්ශනාවෙන් යථා තත්ත්වයේ යථා භූත වශයෙන් අවබෝධ කරගන්න ඕන මේ වායේ හිස් බව. ඉතින් ඒකට දීපු අතීතයේ පැරණි තෙරවරුන් එහෙම දීපු සමහර උපමා තියෙන මහ බුදුම ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් උපමා දැන් මේ වගේ මේ වැහි අවස්ථාවක විදුලි කොටනකොට මේ විදුලිය සාමාන්‍ය ලෝකයා එහෙම නැත්නම් නූගත් ඒ අතීත යුගයේ මේ විදුලිය කියන එක ඇත්ත දෙයක් හැටියට සමහර කෙනෙක් හිතුවා. නමුත් මේ විදුලිය කියන එක කොහේවත් ඉඳලාවත් නෙවෙයි මෙතන ඒක විදුලිය නැති වුණාට පස්සේ ආයි කොහේවත් ගියත් නෙවෙයි ඒ යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙලා නැති වෙන පමණයි. දැන් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ විදුලිය කියන එක කොහේ හරි තිවිලා විදුලෙන් වහින වෙලාවට විදුලි කොටනවා කියලා කියන්නේ මේ ආලෝකය කොහෙන් හරි ඉඳලා ආවා. ඒක නැති වුණාට පස්සේ කොහාට හරි ගියා. ඒක මුලාවා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ දක්වන හේතු සම්භාර හේතු රාශියක් නිසා ඇති වෙනවා විදුලිය කියලා දෙයක්. අපි ඒකට නමක් දා ගන්නවා, දෙයක් හැටියට අල්ලා ගන්නවා, ඝන සංඥාවෙන් වැරදියට හිතා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන් ඒක ඇති වුණා වගේම නැති වෙලා යනවා. ඕකයි ධර්මතාව. ඉතින් ওই විදිහට විදුලිය, මිරිඟුව, දේ දුන්න ආදී වශයෙන් නොයෙකුත් උපමා අතීතයේ දක්වලා තිබෙන්නේ මේවා ඇති ශූන්‍යත්වය. ඉතින් මේවා විදර්ශනායේ භාවනාව තුළින් වටහා ගන්න වටහා ගත හැකි අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා යන මාර්ගය තමයි එතකොට විදර්ශනාව කියන්නේ. ඒකේ අනිත්‍යතාව ක්‍රමක්‍රමයෙන් අර ඇතිවීම නැතිවීම දෙක වඩ වඩා සියුම් මන්දමින් මෙනෙහි කිරීමෙන් තමයි මේ අවබෝධය ලබා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒකටත් බුදු පියාණන් වහන්සේ ඒ භාවනා වශයෙන් මේ විදිහට දක්වලා තියෙනවා. දැන් ඔය සාමාන්‍ය ලෝකයා දැන් අපි කියවනේ අර ආයතන වල නිෂ්පාදනය ගැන කොහොම මොකද ඒ ආයතනවල නිෂ්පාදනය සාමාන්‍ය ගොරහැඩි ඕලාරික විදියට කරන නිෂ්පාදනය මොකක්ද? ඔන්න රූපයක් දැක්කා. රූපයක් දැක්කා. එතකොට ඒකට ඒක අනුව හඳුනා ගැනීමට යම්කිසි උත්සාහයක් කරනවා. මේ අහවලා මේ මගේ හිතවතා හිතවතා බොහොම ඇලුම් කරන කෙනා කියලා හිතාගත්තොත් ඒක අනුව ඊළඟට එක්තරා විදියක සිතිවිලි පරම්පරාවක් ගමන් කරනවා. වෛරක්කාරයා හතුරා කියලා හිතාගත්තු හැටිය ඒක තවත් විදියක සිතිවිලි පරම්පරාවක් යනවා. එතන අර දෙකොණක් කියලා අල්ලගත්තා. මේ ඇසයි මේ රූපයයි කියලා. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් මෙතන උණු සිද්ධි මාලාව මේ ඇස්තිරේ වැටුණු එක්තරා චිත්‍රයක් පමණයි මේක. මේ ඇසෙහි වැටෙන යම්කිසි ඇස්තිරේ වැටෙන යම්කිසි දර්ශනයක් විතරයි. ඒ දර්ශනය ආශ්‍රයෙන් ඇති කරගන්නවා විශාල මේ සිතිවිලි පරම්පරාවක් ඇති කරගෙන තමන්ම කර්ම රැස් කරගන්නවා. ඉතින් අනේට සද්දයක් ගැන හිතුවත් එහෙමයි. මිහිරි සද්දයක් ඇහෙනවා, සින්දුවක් වගේ දෙයක් ඇහෙනවා. ඉතින් ඒක මේ හොඳ හොඳ සින්දුවක් කියලා. ඉතින් ඒක තුල ඇති කරගන්නවා යම් යම් ඇලුම් ආදී. නමුත් අර විදර්ශනාවේදී යම් අවස්ථාවක තේරෙනවා මේ ඔක්කොම චලන ගොඩක්, ස්පන්දන ගොඩක්, එහෙම නැත්නම් එහෙම් පිටින්ම සංස්කාරවල ගැන කියාපු කෙසෙල් කඳේ උපමාව වගේ එක්තරා ක්‍රියා එක්තරා ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන තියෙන්නේ. දෙයක් හැටියට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඒ අවබෝධය කරා යන ගමන තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉස්සෙල්ලා මේක රූපයක්, ඒ රූපය පමණක් නෙවෙයි රූපයට ආරෝපණය කරනවා. මේක ලස්සනයි, මේක හොඳයි, ඊළඟට මේකේ මේ මේ විදිහ අංග තියෙනවා. ඒවට තමයි කියන්නේ නිමිති ගන්නවා කියලා. නිමිති අනුයන්ගෙන වශයෙන් නිමිති ගන්නවා. ඊළඟට තවත් ඒව නිමිති සරසනවා, තවත් අනු නිමිති වලින්. ওই විදිහට ඒ පුද්ගලයා හඳුනගත්තයි කියලා කියන්නේ ඒකයි. නමුත් අන්තිමට අර ඇහි වැටෙන ඡායාව විතරයි. දැන් කැමරාවක වැටෙනවා වගේ තමයි මේ ඇහි මේ ඇහි බබාගේ සෙල්ලමයි තියෙන්නේ. ඇහි බබාගේ මේ ඇහි වැටෙන ඡායාව අනුව යම්කිසි සිතේ ඇති කරගන්නවා හැඟීමක්. ඊළඟට අවිද්‍යාව නිසා ඒක උද්දීපනය කරලා දෙයක් හැටියට ඉදිරිපත් කරලා ලෝකයා සංසාරයේ අවිද්දවනවා. ඒ සිතිවිලි පරම්පරාවේ ඈතින්ම තියෙන්නේ අර විදිහේ විතර්ක හිතිවිලි සමූහය. ඊට මෙහායින් තියෙන සංඥාව අර හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීමට උපකාර වෙනවා අතීතයේ ලබාගත්තු අත්දැකීම්, ඒවා ආශ්‍රේණුයි. ආ මේ අහවලා මේ මට මෙහෙම වැරද්දක් කරපු කෙනා මේ මට මෙහෙම විදිහට කරපු කෙනා කියලා ওই විදිහට හිතවිලි ඇති කරගන්නවා අර අතීත සංඥා උපකාර කරගෙන ඒ හඳුනා ගැනීම ආදී කරන්නේ. ඉතින් ওই විදිහට යන සිතවිලි પરම්පරාවේ තවත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර මුවා මිනිගෝස්සේ දුවනවා වෙනුවට නුවණැති පුද්ගලයා කරන්නේ මොකක්ද? එතනම ඉඳගෙන මේ මිරිඟුවේ ඇති වුණු යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සදොරට හමු වෙන අරමුණු පිළිබඳව මේක යථා අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්නේ කියලා. ඉතින් ඒක තමයි හඳුන්වන්නේ ධර්මයේ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමක් හටගන්නා තැනටම හිත යොදලා තේරුම් ගන්න උත්සාහ කිරීම. දැන් අර මුවා කරන්නේ ඒ හටගන්නා තැන අමතක කරලා කොතනද මේක ඇති වුනේ මේ තමන්ගෙම ඇති වෙන පෙනෙන ඒ ඇස්වල තිබෙන දෝෂයකින් හෝ ඒ සීමිත භාවයකින් හෝ අර ඈත පෙනෙන මිරිගුව යම්කිසි දෙයක් හැටියට වතුරක් හැටියට තේරෙනා වගේ ඒක ඔස්සේ දුවනවා නමුත් අර ධර්මයේ දක්වන්නේ මෙතන මුල තියෙන්නේ මෙතන අවිද්‍යාවයි නොදැන්මයි හරියාකාර මේ හේතුප්‍රත්‍ය සමූහයක් නිසා ඇති වෙන දෙයක් කියලා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ අන්න ක්‍රමක්‍රමෙන් ඒක ඒ කරා යන මාර්ගය තමයි අර සිතිවිලි પરම්පරාව. හැකිතාක් ඉක්මනින් කඩනවා. විතර්ක වලට ගියාට පස්සේ ඒ පටලැවුණාට පස්සේ ප්‍රපංච හැටියට පටලැවුණාට පස්සේ අන්තිමට දවල් හීන දකිමින් ගත කරනවා. ඒ විතර්ක. එතකොට ඒකටත් මෙහායින් කඩනවා නම් ක්‍රමක්‍රමයෙන් ඉතින් ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර නිමිති වශයෙන් දැඩිව ගන්නේ නැතුව ඒ විදර්ශක විදර්ශක ඥා එහෙම නැත්නම් විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයා මේ දකින දෙය පොදුවේ රූපයක් රූපයක් කියලා එතනින් ඒ මෙනෙහි කිරීමෙන් කෙලවර කරන උත්සාහ කරනවා. කෙලවර කරනවා. එතන රූපයක් රූපයක් කියලා දෙවරක් ඒක හිතට දමාගෙන ඊට එහාට යන්න දෙන්නේ නැහැ. රූපයක් රූපයක්. ඒ වගේම සද්දයක් සද්දයක්. ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක පිළිබඳ විතර්ක ඇති කරගන්න, ප්‍රපංච ඇති කරගන්න, දවල් හීන මවන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මේක අන්න අර ඇස්තිරේ වැටුණු එක්තරා රූපයක් පමණයි. එහෙම නැත්නම් දර්ශනයක් පමණයි. ඊට කන අරක කන්බෙරයේ වැදුණු සද්දයක් පමණයි. කන්බෙරයේ වැදුණු යම්කිසි චලනයක් භ්‍රමණයක් විතරයි. කියලා ඒ විදිහට ආපසු අර යෝනිසෝ මනසිකාර කියන ආකාරයට මේක හටගත්තු තැනට සිත යොදනවා. ඒක බොහොම අමාරු වැඩක්. ඉතින් ඒකට සෑහෙන සමාධිමත් සිතක් තියෙන්න ඕන. සමාධිමත් සිතකින් සිත එකඟ කරගෙන ඒ විදිහට එතනින් කඩන්න නම් ඇත්ත වශයෙන් උපේක්ෂාවක් අවශ්‍යයි මධ්‍යස්ත බවක්. ඇලුම් ගැටුම් දෙකෙන් හැකිතාක් දුරට හිත මුදාගෙන එතනම ඒක මෙනෙහි කරලා ඒක යන්න අරිනවා. ඇත්ත වශයෙන් මේවා ඇවිත් යන දේවල්. නමුත් මේ බදාගෙන අල්ලගෙන ඒක උඩින් නොයෙකුත් දේවල් තව එකතු කර ගැනීම තුලින් තමයි සංසාරයේ ගමන සිදු වෙන්නේ. කර්ම වේගකට අසු වෙන්නේ. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ යන හැකිතාක් ඉක්මනින් මේක මේ මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය වඩාත් සරල තත්වයකට පමුණුවනවා. සරල කියලා කිව්වට ඒකට ගැඹුරට ගැඹුරට යාමක් එතන කෙරෙන්නේ. සාමාන්‍ය ලෝකයා ඒකේ අර ජීවත් වෙන්නේ එදිනදා ජීවිත ව්‍යවහාර ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය නිසා කියලා කියනවා. නමුත් ඒක තුලින් වෙන්නේ දිගටම සංසාරේම කරකැවෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක මේ අවබෝධය ලැබිය යුතුයි. ඒ ලැබීමට තමයි බුදු පියාණන් වහන්සේ අන්නර සියුම්ම මානසිකාරය යොදලා හිත හැකිතාක් ඉක්මනින් උපේක්ෂාවට ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සංඥාව ඉවරත් යන්න නොදී අන්තිමට අර වේදනාවේ මේ විඳින වින්දනේ මේ වේදනාවෙත් දෙපැත්තක් තියෙනවා මේ පින්නතුන් කවුරුත් දන්නවා සැප දුක් කියලා. ඒ දෙකට මැදින් තිබෙනවා නොදුක් නොසුව කියලා එකක්. ඒක සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේත් නැහැ. ඒක හිතට හිතට අල්ලන්නේ නැති විදිහේ තත්ත්වයක් නිසා මධ්‍යස්ථ තත්ත්වය බොහෝ විට ඒක පිළිබඳව අනවබෝධයයි තියෙන්නේ. අවිද්‍යාවයි තියෙන්නේ. මධ්‍යස්ථ වේදනාව පිළිබඳව. ඒක මධ්‍යස්ථ වේදනාව ටික ටික ඒක එලි කරගන්න පුළුවන් වෙන්නේ අඳුන ගන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨානිය දෙනකොට. මේ හොඳට සීය යොදලා මේ තමන්ගේ කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි පිළිබඳව ඒ වර්තමානයේ ජීවත් වෙමින් සතිය පවත්වනකොට උන් තේරෙනවා සැප වේදනාව කියලා දෙයක් තියෙනවා, දුක් වේදනාව කියලා තියෙනවා, මධ්‍යස්ථ එහෙම නැත්නම් නොදුක් නොසුව කියලා වේදනාවකුත් තියෙනවා. එතන මැදින් තමයි අත්ත වශයෙන්ම අපිට මේ විමුක්තියේ මාර්ගය තියෙන්නේ. එතන තමයි උපේක්ෂාවට තැන. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ථව සමව බැලීම. ඉතින් මේ එන ඒක බොහොම අමාරු වැඩක්. නමුත් විදර්ශකයා උත්සාහවන්තව අර ඇලුම් ගැටුම් දෙකෙන් හිත මුදාගෙන එතනම ඒවා එන හැටි යන හැටි බලනවා. දැන් පාරක උතෝරක නැවතිලා තමන් බලාපොරොත්තු වෙන වාහනයක් තියෙනවා නම් ඒක දිහා ඉතින් හුඟක් ඕනෑ කමින් බලනවා. නමුත් තමන්ට ඌමනා විශේෂයෙන් ඇල්මක් ගැටුමක් නැති වාහනයක් යනවා නම් ඒක එනෝ පේනවා යනවා පේනවා. රාත්‍රී කාලේ නම් ඉස්සරහා තියෙන ලාම්පු පේනවා. ඊට පස්සෙන් ඊළඟට මේ පැත්තේ තියෙන ලාම්පු පේනවා. ඔච්චරයි. අන්න ඒ වගේ අර 아무තු නිමිති ගන්නෙ නැතුව සේන ඒ එන අරමුණු එතන එතනම මෙනෙහි කරලා කෙලවර කිරීමේ ශීඝ්‍රව මෙනෙහි කිරීමේ ක්‍රමයයි බුදු පියාණන් වහන්සේ විදර්ශනාව හැටියට දක්වන්නේ. ඒ විදිහට කරගෙන යනකොට යම් අවස්ථාවක වැටෙනවා අන්න අර කියාපු අර නැති දෙයක් නේද මේ පෙන්눔 කරන්නේ නැති දෙයක් ඇති හැටියට මවාපෑමක් නේද මේ හිතෙන් කරන්නේ කියන අවබෝධය ඒක වෙන කෙනෙකුට පෙන්눔 කරන්න බෑ තමාම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් අර විදර්ශනා මාර්ගයේ ගිහිලා. ඉතින් ඒකම තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වන්නේ රූපය පෙන පිටක් ඒ පැත්තට බැලුවත් මේක පෙන පිඩක් හැටියට ඊළඟට දිය බිබුල් හැටියට මිරිඟුවක් හැටියට කෙසෙල් පතුරු ගොඩක් නිස්සාර එකක් හැටියට අන්තිමේදී මේ මේක මායාවක් මායාකාරයේ දක්වන දෙයක්. මොකද ඒක තුල තමයි මමයේ කියලා ගත්තනම් ඊළඟට එහායින් තියෙන ඒ ලෝකයේ දේවල් අපි අඳුනගෙන ඒවට නමක් දාගෙන ඒවා පිළිබඳව ඇලුම් ගැටුම් ආදී ඇති වෙන ඔය ආහාර ලෝකයේ ජීවිතයට උපකාර වෙන්න පුළුවන්. නමුත් සංසාරයෙන් මිදීමට උපකාර වෙන්නේ නැහැ. යථා තත්ත්වය ඒක නොවේ. මේ මසසට යටවීමක් ඒක. එහෙම නැත්නම් එවැනිවරු බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ප්‍රඥාව කියලා කියන ඒ විදස් විදර්ශනා ප්‍රඥාව මතු කර ගන්න ඕන ක්‍රමක්‍රමයෙන්. ඒ ප්‍රඥාවට තමයි යථා තත්වය ප්‍රබුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ පංචස්කන්ධයේම දුකක් කියන එක එතකොටයි වැටහෙන්නේ. පංචස්කන්ධයේම දුකක් කියලා කියන්නේ මොකක්ද? අන්නරේ මේ සාමාන්‍ය ලෝකයා දුක කියලා කියන අදහසට වඩා මහා කුළුල්ල එකක් තියෙනවා මේ පංචස්කන්ධයේ දුක කියලා කීම තුල. ඒ කියන්නේ අනිත්‍යයි. මේකේ අනිත්‍යතාවය පේනවා. මෙතන තියෙන්නේ අර චලන රාශියක් විතරයි. මේ එකක්වත් අල්ලගත්තු තැන එතන තියෙන දුකක්. ඒක නිසා මේවා කරන්න තියෙන්නේ අර ඒ එනේන දේ මෙනෙහි කිරීමෙන්. මේවා පිළිබඳව නොඇල්ම, විරාගය දැඩිව ඇති කර ගැනීමයි. ඒ විදිහට යනකොට අන්තිමට යම් අවස්ථාවක මේ කොයි එකක් ආවත් ඒවට ඔරොත්තු දෙන ස්වභාවයක්, ඒ සංස්කාර පිළිබඳව උපේක්ෂාවක් ඇති වෙනවා. ඉතින් ඒකම අර ත්‍රිලක්ෂණයේ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තව තවත් ගැඹුරට යනකොට මේ ඇත්ත වශයෙන් හැම එකක්ම අර අපි කිව්වා වගේ විල ළඟට ගිහිච්ච යෝගාවචරය කරන වැඩක් නෙවෙයි මේක කීමක් නොවේ දැකීමක්. නුවණැසින් දැකීමක්. ඒ දැකීම තුලින් ප්‍රඥාව මෝරලා ගිහිල්ලා යම් අවස්ථාවක වැටෙනවා මේ හැම එකකම ශූන්‍යත්වය. ඒක ඇස් ඇස්කන්නාසාදිය තිබුණත් ඒ ඇස්කන්නාසියදී තිබුණත් අවදිව සිටියත් ඒවායේ අර මෙතෙක් පෙනුණු අරමුණු ඒවාට හසු නොවන තත්වයක් ඒවායේ ශූන්‍යත්වය හිස් බවක් අවබෝධ වෙන තත්වයක් තිබෙනවා ඒකට තමයි භව නිරෝධය කියලා කියන්නේ භව නිරෝධය කියලා කියන්නේ මේ මේ දැන් අපි සාමාන්‍ය ලෝකයේ ඉන්නේ භවයේ පැවැත්ම. මේ පැවැත්මේ නැවැත්ම බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඔන්න ඔය විදිහටයි. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු තත්වයක් ඒක. ඉතින් ඒ ප්‍රත්‍යක්ෂය යම් කෙනෙක් ලැබුවා නම් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වශයෙන් ඒ උපරිම මාර්ගයෙන් බලනකොට අරහත්වෙන් අන්න ඒ ප්‍රත්‍යක්ෂය තමයි ඔය අරහත් ඵල සමාධිය ආදි වශයෙන් කියන්නේ සමාධි තත්වයේදී ඒක අත්දකින්න පුළුවන් ඒ යෝගාවචරයට ලබාගත්තු විමුක්තිය සංසාර විමුක්තිය ඒ විමුක්තියේ සුවයේ සෑහෙන කාලයක් ගත කරන්න පුළුවන්. ඒකයි මෙලොවම නිවන කියලා කියන්නේ. දිත්තේව ධම්මේ මෙලොවම නිවන ලබාගත්තා කියලා කියන්නේ. අන්න අර ප්‍රඥාවෙන් මේ අපිට පේන ලෝකයේ ඇති ශුන්‍යත්වය හිස් බව ගැඹුරින්ම අවබෝධ කර ගැනීමයි. මොකද එහෙම අවබෝධ කරගන්නේ ඒ අවබෝධයේ වැදගත්කම ඇත්ත වශයෙන්ම මතුවෙන්නේ මරණ අවස්ථාවේදී. මොකද මරණ අවස්ථාවේ නැවත උත්පත්තියක් ලැබෙන්නේ මොකද අන්න අර මේ පිනුතුන් තහලා තියෙනවා නිමිත්ත මරණ ගති නිමිත්ත ආදී වශයෙන් කර්ම නිමිත්ත ගති නිමිත්ත ආදී වශයෙන් පණ අදින පුද්ගලයාට මේ මේ පැත්තට අදින පුද්ගලයාට මේක තවත් අල්ලගෙන ඉන්න බෑ කියලා වැටහෙනකොට තව මොකක් හරි හිතට ඉදිරිපත් වෙන ඕන්න එහෙනම් මේක අල්ලගන්න කියලා. අතීත කර්ම වේග වලින් යමක් ඉස්සරහට එනවා කර්මානුරූපව. මේ ජීවිතේ මේ පණ අදිනවා කියලා කියන්නේ මොකද්ද? මෙලොවම ඉන්න ඉන්න දඟලනවා. නමුත් මේ ශරීරය වරොත්තු දෙන්නේ නැහැ. යම් අවස්ථාවක් වෙනවා මේක අතහැරලා යන්න. නමුත් මේකට තියෙන ඇල්ම නිසා, ශරීර කූඩුවට තියෙන ඇල්ම නිසා මෙතනම ඉන්න දඟලනවා. අර තණ්හාව නිසා. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. අතහරින්න වෙන බව හරියට තේරුම් ගන්න වෙලාව වෙනකොට හිතට පහළ වෙනවා වෙන නිමිත්තක්. ඒක අල්ලා ගන්නවා. ඒක සමහරවිට අපාය ගින්දරක් වෙන්න පුළුවන්. තිරිසන් සතෙකුගේ වඩ කුසයක් වෙන්න කුසක එන නිමිත්තක් වෙන්න පුළුවන්. නමුත් අර පැවැත්මට ඇති ආසාව නිසා පැවැත්මට ඇති ආසාව නිසා හිතෙන් අරක දැඩිව ග්‍රහණය කරන ඕක උපාදාන වශයෙන් අල්ල ගන්නවා. ඔන්න එතනයි භවය. ඒකට දැන් බොහෝ දෙනා අය කතා කරන්නේ භව නිරෝධය ගැන නෙවෙයි අර අන්තරා භවය කියලා දෙයක් ගැනයි බොහෝ දෙනා කතා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන් අපිට අවධානය යොමු යුත්තේ ඔන්න ඔය භව නිරෝධයයි කියන එකයි. <clears throat> ඉතින් ඒකේ රහස ඒක ඒ වෙලාවට හිතලා ගන්න බෑ. මේ මේ ජීවිතය ගත කරලා අර කිව්වා වගේ 100 කෙනෙක් වෙලත් ඒතර දූ දරුවන්ටත් වස්තුවටත් ඔක්කොම ඇලුම් ඇතිව ඉඳලා මම මැරෙන වෙලාවට මම ක්ෂණික අවබෝධයක් ලබාගෙන ඒ වෙලාවට මම මේ ජීවිතයේ තවත් උපදින්න නැත්ත් එකටපත් වෙනවා කියලා හිතුවට ඒක හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ජීවත් වෙන දෙද්දීම. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු තැනැත්තා මරණ අවස්ථාවේදී નિરાයාසයෙන්ම ඒ අර කියාපෝ නිවන් සිතයි මතුවෙන්නේ. නිවන් සිත කියලා කියන්නේ මේ භව නිරෝධයයි භවයේ පැවැත්මේ අර නිස්සාරත්වය කොටිම කියතොත් ශූන්‍ය හිස් හිස් බවට සිත එනවා. ශූන්‍යත්වයට හිත එනවා. එතකොට එතන ඇලුම් ගැටුම් මොකක්වත් නැහැ. ඉතින් ඒ විදිහේ තත්වයක් තමයි නිවන කියලා කියන්නේ. ඒක මෙලොවම අවබෝධ කරගත්තු අය මෙලොවදීම ඒ නිවන් සුවය විඳිනවා සමාධිය සමාධි වශයෙන්. ඊටත් ඒකේ උපරිම වටිනාම අවස්ථාව තමයි අන්න අර කියාපු මරණ අවස්ථාවේදී ඒක ඉබේටම ඉදිරිපත් වෙනවා. මොකද ඉබේට ඉදිරිපත් වෙන්නේ. ඒ නිවන කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය වචනෙන් කියනවා නම් නොමැරී මැරීම වගේ දෙයක්. මෙලෝ ශාරීරිය වශයෙන් ජීවත් වෙනවා. නමුත් හිතෙන් මේ භවයේ ඇති නිස්සාරත්වයේ තීරුම් අරගෙන මේ පංචස්කන්ධය අතහැරිනවා. පංචස්කන්ධය බදාගෙන ඉන්නේ හිතෙන්. මේ කවුරුවත් පංචස්කන්ධය අතින් අල්ලගෙන ඉන්නව නෙවෙයිනේ. අල්ලගෙන ඉන්නේ මොකකින්ද හිතෙන්? උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති තැන උපාදාන තියෙන. එතකොට යම් නිවනට ওই තණ්හාව නැති කිරීම තණ්හක්ෂය ආදී වචන යොදන්නේ උපාදාන අනුපාදාන ආදී වශයෙන් යොදන්නේ ඒ තණ්හාව නැති කරනකොට ඒ අල්ලා ගැනීම නැති වෙනකොට එතකොට මෙලොවම මේ අප්‍රත්‍යක්ෂ කරගත්තනම් ඒ විදිය තත්වයක් මේ ශාරීරිය ඇත්ත වශයෙන්ම අතහරින වෙන වෙලාවට ඒක નિરાයාසයෙන්ම ඉදිරිපත් වීම ගැන ආයි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට ඉබේටම මතුවෙන්නේ අර කලින්ම ඒක පුරුදු කරගෙන තියෙන නිසා එහෙම නැත්නම් ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන නිසා ජීවිතේ ලබාපු වටිනාම ප්‍රත්‍යක්ෂය නිසා ඒක નિરાයාසයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් භව නිරෝධ తত্ত্বය රාහතන් වහන්සේ කෙනෙක් සමහරට ශාරීරියේ ගිනි දැල්වාගෙන පිරිනිවන් පෑවා කියලා එහෙම සඳහන් වෙනවා. ඉතින් කෙනෙක් බය වෙන්න පුළුවන් මොකද්ද මේ අපේ කොයිතරම් දුකක්ද මේ වෙන්නේ කියලා. ඒ අතහැරපු අය දැන් මේ පින්නතුනත් ඔය මේ අතහැරපු මේ ඇඳුමක් එහෙම සමාවිට ඔය මේ ගිනි ගොඩක් දාලා ඔකට පුච්චන්නේ. ඒ වෙලාවට තමන් මේ පිච්චෙනවා කියලා හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ පංචස්කන්ධය හිතෙන්ම අතහැරලා ඒකට ගිනි ආවුලව ගන්නවා තේජෝ ධාතු සමාපත්තියට ඇදලා. මේක ඉතින් සාමාන්‍ය ලෝකෙට තේරුම් ගන්න බෑ. අන්න ඒ විදිහට ඒ සිතෙන් කරන්න පුළුවන් උපරිම විමුක්තිය තමයි ඒ උපරිම විමුක්තිය උපරිම උපේක්ෂාවයි නිවන කියලා කියන්නේ. ওই தත්වය කරා යන ගමනයි. එතකොට මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ සමත විදර්ශනා වශයෙන්. නොයෙකුත් ආකාරයෙන් කියන්නේ. එතකොට මේ පින්නතුන් ඒ ඉලක්කය හරියට වටහා ගත්තනම්, ඒ මාර්ගය හරියට යනවා නම්, තමන්ගේ පාරමී සම්පූර්ණ වෙලා තියෙනවා නම්, ධර්ම උත්සාහය හරිනම්, කල්යාණ මිත්‍ර ආශ්‍රය හරියට තිබෙනවා නම්, තාමත් පුළුවන් මේව ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට නුවණින් මේ කල්පනා කරන්න ඕනේ මේ කථාන්තරය තුළ අපිට මේ පාඩම් දෙකම අපි ඉගෙන ගන්න ඕන. ලෝකයේ කවදත් අර හොඳ නරක කියලා දෙකක් තිබෙනවා. පින්පව් කියලා කුසල් අකුසල් කියලා දෙකක් තියෙනවා. මේ වටහා දීමයි බුදු පියාණන් වහන්සේ කළේ. හොඳ පැත්තයි, කළු පැත්තයි, සුදු පැත්තයි හඳුන්වලා දුන්නා. සාමාන්‍ය එදිනදා ජීවිතයේ මේ මේ සංඝයා වහන්සේලා පැවිද්දන් කියලා කියන්නේ මේ ගිහි ලෝකයෙන් මේ නායයි. ඉතින් ඒ ගිහි ලෝකයේදී යම් කිසි ගුණධර්ම වර්ධනයක් ඇති වෙලා ඊට පස්සේ ඒව මෝරායාමෙන් තමයි ක්‍රමක්‍රමයෙන් පැවිදි ජීවිතයට එන්නේ. ඉතින් ඒක නිසා අර ගිහි ජීවිතය ගැන හිතලා බැලුවත් අන්න අර ගුණ ධර්ම වැදගත් වෙනවා. කෘතඥතා ආදී ගුණ ධර්ම ඒවා තුලින් ඊළඟට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ලබාගෙන යම්කිසි අවස්ථාවක බහුබුද්ධිකාතේරණිය වගේ ඒ පැවිදි බීමේදී හෝ ගිහි ජීවිතයේදී හෝ ඒ අර උපේක්ෂාව ඇති කරගන්න උපේක්ෂාව ඇති කරගෙන මේ ශාරීරියේ ස්වභාවය ජරා දුර්වලත්වය මේ හැම එකක්ම අනාත්ම ස්වභාවය කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි බව මේක අවබෝධ කරගත යුතු දෙයක්. ඉතින් ඒක අවබෝධ කරගන්න උපකාර වෙන්න කරගන්න ඕන අර එන දේවල්. ඉතින් මහලු වයසත් උපකාර කරගෙන මේ ශරීරයේ අතහැරිය යුතු දෙයක් අතහැරින්න වෙන දෙයක් කියලා ඒක පිළිබඳව නැති කරගන්නකොට අන්න අර කියාපු භයානක මේ සිතේ අසන්තිඳෙන්නේ නැතුව මේච්චර කාලයක් තිබුණු තණ්හාව. ඒක තණ්හාව නැති කිරීමේ தত্ত্বය. එහෙම නැත්නම් ඒ අල්ලා ගැනීමේ ඒ ඒ අතහැරීමේ தত্ত্বය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා ප්‍රඥාවෙන්. එහෙම ඒ සිතෙන්ම අතහැරියනම් මේ පංචස්කන්ධය යම් අවස්ථාවක ඒ වෙලාවට ලැබෙන සුවය තමයි මේ පරම අපි ওই පරම ශාන්ත නිර්වාණ සුවය ආදී වශයෙන් දක්වන්නේ. ඒකට කියන්නේ අවේදිත සුවය. අනිත් හැම ලෝකයේ තියෙන හැම දෙයක්ම වේදනා ආශ්‍රයෙන් ලබා ගන්න සැප. ඒවා හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දුක් හැටියට දැක්වේ. මොකද දුක් වේදනාව ගැන දුක් වේදනාව දුක බව 아무තුවෙන් කියන දෙයක් නැහැ. සැප වේදනාව දුක බව තේරෙන්නේ ඒක වෙනස් වෙනකොටයි. මධ්‍යස්ථ වේදනාව කොහෙත්ම දැනෙන්නේත් නැහැ. මේ එකක්වත් අල්ලගන්න එපා කියන විදිය දර්ශනයකට ආයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒකට ඉතින් මුලදී අර කියාපු මධ්‍යස්ත වේදනාවෙන් ආරම්භ කළා ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට යම්කිසි අවස්ථාවක මේ වායේ නිස්සාරත්‍ය අනිත්‍යතාවය වැටහිලා අන්න එතකොට අර එතෙන්දී අර කියාපු අර සලායතනයේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමකින් විතර්ක ආදියට යන්න නොදී හැකිතාක් ඉක්මනින් මේකේ ක්‍රියාකාරීත්වය දැකලා මේ දෙකක් හැටියට බෙදාගත්තු ඇසත් රූපයත් කියලා දෙක ගැටීමෙනුයි මෙන්න මේ ඔක්කොම වෙන්නේ. ඊළඟට කනත් සද්දයක් කියලා දෙකක් හදාගෙන ඒ දෙක ගැටීමෙනුයි මේ ඔක්කොම දැන් ඔය පිල් දෙකක් බෙදාගෙන ක්‍රීඩා කරන්නේ පිල් දෙක බෙදුන නිසානේ මේ ඔක්කොම ක්‍රීඩාව තියෙන්නේ අන්න ඒ වගේ තමයි මේ පිල් දෙකක් හදාගන්න මේ ඇහැයි මේ රූපයයි අර මුවාගේ කතාවෙන් ඒක තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒ වගේ මේ ඇහැයි මේ රූපයයි කියලා ඒකෝස්සේ දුවනවා මේ මේ කණයි මේ සද්දයයි කියලා ඊළඟට ඒක උස යනවා ওই විදිහේ ක්‍රියාකාරීත්වයෙන් මිදලා යම් කිසි අවස්ථාවක ඒ සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ ඒකයි. මේ සංස්කාර තමයි ලොකුම දුක කියලා බුදු පියාණන් වහන්සේ දක්වා මේ කියාපු සිත තුළ කෙරෙන සකස් සංස්කරණයම දුකක් හැටියට යඹුරින් වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ සංස්කාර නිරෝධයයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එහෙම සකස් කරන්නේ නැත්නම් ඒ වායේ විපාක පක්ෂයකුත් නැහැ. එතනම ඉවරයි. දැන් කර්ම මේ කර්ම කර්මත් සංස්කාර කියලා හඳුන්වන්නේ මොකද මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ රැස් කරගත්තු කර්ම තමයි මොහොතක් පාසා අපේ විඥාණයෙන් මතුවලා අපේ ක්‍රියාකාරීත්වයට පොළඹවන්නේ. ඒ වෙනුවනේ මේ හැම එකක්ම උපේක්ෂාවට හරවලා ඒවා එහෙම යන්නේ අරිනවා නම් ඒවා අල්ලගන්නේ නැතුව අන්න අර එතකොට තමයි විමුක්තිය තියෙන්නේ. ඉතින් මේ මේ මේ ධර්ම මාර්ගයේ යාමට අවශ්‍ය උපදේශයක් මේ ගාථාවේ තියෙනවා අර කියාපු උත්තුම් ධර්මයේ දකිමින් එක දවසක් ජීවත් වුණත් ඇතයි 100 කෙනෙක් ආචි කෙනෙක් නුනත් කමන්නේ එක දවසක් හරි ජීවත් වෙලා ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ඒක තමයි නියම වටිනා ජීවිතය කියලා හිතා ගන්න ඕනේ. එතකොට අද දවසේ මේ මේ පින්වත් පිරිස මේ කියාපු මාර්ගයට උපකාර වෙන යම් යම් මට්ටමකින් ශීලය සමාදන් වෙලා ශීලයේ පිළිපැහිටයි මේ හැම එකක්ම කරන්නේ ඊළඟට ඒ වගේම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාවනාත් වැඩුවා ඇත්ත වශයෙන් ධර්ම ශ්‍රවණය තුලින් පවා භාවනා මානසිකාරයෙන් අසංසින්නවනේ ඒ කෙනෙකුට පුළුවන් ඒක තුලින් විදර්ශනා ඥාන පවා ඇති කරගන්න පාරමී ශක්තිය තිබෙනවා නම් ඉතින් ඒ විදිහට මේ නිවනටත් උපකාර වෙන සමාධි ජීවිතයට උපකාර වෙන යම් කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා මේ තුලින් යම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා අර නිවනට උපකාර වන ඉන්ද්‍රිය බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් උපකාර වන යම් ශක්තියින් නැති වුණා නම් චිත්ත ශක්තියින් ඒ ශක්තියින් පිහිට කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන මේ පින්වත් පිරිස හැකි තාක්ෂණික මනින් බුද්ධ ශාසන පරිහානිය අවදී ශාසන පරිහානියට කලින් මේ தত্ত্ব අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී ප්‍රතිවේදීන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ භයානක සංසාර දුකින්වත් මිදලා උතුම් මහා මහණුවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මාශ්‍රමයේ කුසල සායකාන්තේ හේතු වාසනා වේවා එසේම අවීචියේ සිට අකනිටා දක්වා වූ යම්තාක් අපගේ ඥාතිනුත් එක්ල යම්තාක් කෙනෙක් මේ විදිහේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීමෙන් හැකිතා පික්මනින් ප්‍රාර්ථනීය බෝධිගුණතුම මමා මහණෙන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං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 සම්පatti නිමිච්ඡේ අතෝ නිබ්බාන සම්පatti විනාතේ සංජ්ජතු